තයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ අවසාන අංකයක් වශයෙන් ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ඉතින් ඒ සඳහා සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ඒකෙන් ඉදිරියට යනවා. ඉතින් ඊට අමතරව සභාවට ඉදිරිපත් කළ යුතු දෙයක් තියෙනවා නම් හෝ නැත්නම් සංවිධායකයන් විසින් ඒ වැඩ කටයුත්ත නිමාව යම් ඒ කාලානුරූප ඉදිරිපත් කරන ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලිඛිත ප්‍රශ්න දෙක ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අවතරයි විඥානය හා නාම රූපය අතර ප්‍රත්‍යතාවයේ මෙවැනි උදාහරණයකින් යම් තරමකට පැහැදිලි වන්නේද එනම් අහස් කොණ්ඩුවක් වැනි දෙයක් වේගින් ඉහළට ඇදෙන විට එයි සහ ඒ ගමන විඥානි නම් නිකුත්න දුම්මලාව නාම රූප ලෙස ගැනීම දුම්මලාව නිසා අහස් ගුණ්ඩ උඩට තල්ලු වන අතර ගිනිගත් අහස් ගුණ්ඩු නිසා දුම්මලාව නිතරම ඇතිවේ ඒ නිසා මේක වෙලා තියෙන්නේ නාම රූප නිසා විඥානය ඇති කරන අතර විඥානය නැවතත් නාම රූපයක් ඇති කරන නිසා එහෙමනම් මේකේ ඊටට අහස් ගුණ්ඩුවේ නැවත මේ දුමක් ඇති කරනවා ඊට වැඩිය මේක ඇත්තටම මේ දැන් මේ බැලු බැලමට පේන තියෙන මේක එක දිශාවට යන එකක්. නමුත් සර්වඥාන්සේ පෙන්වන්න හදන්නේ මේ දෙක වටවලල්ලේ යමක් තියෙනවා. දියසුලියක උපමාව පෙන්වන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් <coughs> ඔය රාත්‍රියේ මේ ගිනි වලල්ලක් ගිනි පෙනෙන්ලක් කරකවන එක වගේ අධික වේගයකින් දෙකේකට කැරකෙනවා මේ ඒ කැරකීම නිසා කේන්ද්‍රාභිසාරී සහ කේන්ද්‍රාපසාරී කියලා බල දෙකක් හදෙනවා. ඒ කේන්ද්‍රාභිසාරී බලය තමයි මැදට අදින තණ්හාව. ඉතින් ඒක නිකන් උදාහරණයක් වශයෙන් කියනවා ඇති ඇති අධික වේගය නිසා කේන්ද්‍රාභිසාරී කේන්ද්‍රාපසාරී බල දෙකක් හදෙනවා. ඉතින් ලෝකයා ඒ කේන්ද්‍රාභිසාරී බලයට බැඳිලා හිටියට සරුවඥාන්සමික අපසාරී බලයට යොමු කරවන්න කැමැතියි. ඒක නිසා මේ ඇතුළට මේ අபிසාරි බලයට මත් වෙන්නේ නැතුව එහෙම අபிසාරි බලයක් ඇති වෙනවනම් මේ කැරකීම නිසා අපසාරි බලයකුත් තියෙනවා කියලා වගේ විප්ලවීය හැකියාවක් තමයි ਸਰවචන් වහන්සේට ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ තවත් උදාහරණයක් කියනවනම් බඩුවක ඉල්ලීම සැපීම දෙක අනුව මිලක් තීන්දුව වෙනවා. ඉල්ලීම වැඩි වෙනකොට සැපයීම අඩු වුණොත් මිල වැඩි වෙනවා. ඉල්ලීමට වැඩිය සැපයීම වැඩනොත් මිල අඩු වෙනවා. ඒ වගේ මේ දෙන්නගේ වටවලල්ලේ යෑම නිසා මිලේ ඉහළ පැහැම යානක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ කටයුත්තක් තමයි මේක කියන්න තියෙන්නේ. එහෙම නැතුව මේ අපි දන්න අර සරල රේඛීය ගමනකින් ඒක තමයි අපි මුලේ අල්ලගන්න කැමති වෙන්නේ. නමුත් එහෙම නිදර්ශනකින් දෙන්න බෑ. මේක එකිනෙකට එක්කෙනෙක් නිකුත් කරන දේ නැවතත් ඒකටම ආහාර වෙනවා. ඒ නිසා මේ වගේ එකකට වැඩිය මේ හිතා ගන්න අමාරු මට්ටමේ දියසුලියක පාතාලයක් දියසුලියක් එහෙම නැත්නම් ඔය දූලි බලාවක් මේ සීග්‍රෙන් වේගෙන් යනකොට දියසුලිය නැත්නම් අපේ ටොනාඩෝ එකක් ඒ ටොනාඩෝ එකෙත් මැදින් උඩට අදින මේ සාමාන්‍යයෙන් මේ මේ මෑතකදී වෙච්ච මේ ඇමරිකාවේ වෙච්ච ටොනාඩෝගේ පෙන්නවා සම්පූර්ණ පාලමක් උස්සනවා. මෙහෙම කරගෙන වේගෙට මැද ඇති වෙන රික්තේ නිසා කොන්ක්‍රීට් පාලමක් උස්සනවා. මේ වගේ කීයකදී මේ මහරහා ගියොත් මේකේ තට්ට වගේ නිසා මේ වහලේ වහලේ උස්සනවා. ඒක නිසා වහලේ තැන්තන් වල හිල් තියලා තියෙන්නේ අර ඒ යන වේගෙට ඒක උස්සන ශක්තිය මේකේ අහසයන්තරක තට්ටු වගේ. ඒ නිසා වහලේ ගලවලා දාන තරම් අමෝතර වේගයක් ඇති කරනවා. ඒ වේගයේ චිත්තක්ෂණයට ඇති කළ නැති වෙනවා. කාටවත් හිතා ගන්න බෑ මේක කොහොම වුණාද කියලා. ඒ වගේම මේ ඒ ටොනඩෝ එක එනකොට මේ අතර කරකවන උලඟ යනකොට මේ අතර කරකවන. ලයිට් කරන කොනතර. ඒ මෙහෙම කරකින වේගයෙන් මේකට වදින වෙලාවේදී මේ අතර කරකවල මෙහාට තල්ලු කරනවා. අනිත් පැත්තේදී මේ අතර කරපුවා. ඉතින් මොකේකටවත් හිතගෙන ඉන්න බෑ. ඉතින් ඒ වගේ ඒ ඒ අධික වේගය එතන හිතා ගන්න බැරි වේගයක් එන්න ඕනේ. ජවයක්, ගැම්මක්, එතනදී නිපද වෙන ශක්තිය, විද්‍යුත් චුම්බක ශේස්ත්‍ර, ඒ වගේම පුංචි න්‍යෂ්ටික ශක්තිය සහ මහා න්‍යෂ්ටික ශක්තිය ඔක්කොම බලක වෙනවා. බලක වුණාට පස්සේ හිතා ගන්න බැරි ගමන් තමයි තියෙන්නේ. ඒ තරම් වේගයෙන් මේ දෙක කරකැවෙනවා. ඒ නිසා මේ නිදර්ශනය උත්සාහ කරගෙන තිබුණට සරුවචනාංශේ නිදර්ශනයක් දෙන්න බෑයි කියලා කියපු කතාව තමයි පිළිගන්න වෙන්නේ. උත්සාහ කළා හරියන්නේ නැහැ. කියන්නේ සංසාර භවයෙන් ගලවලා දාන එක. භවයෙන් එළියට දාන්න යන ශක්තියකුත් ඕකෙම තියෙනවා. අපි වෙලා තියෙන්නේ ඒක අය ඒක අසරණ වෙයි අනාථ වෙයි අපේ කට්ටිය නැති වෙයි කියලා අපි අර ඇතුළට බැඳීගෙන ඇතුළේ ඉන්න කට්ටිය අල්ලගෙන ප්‍රිය දේවල් අල්ලගෙන ගැලවිලා යන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට අර අපසාරි බලයක් මේකේ ක්‍රියාත්මක කරනවා දකින්න බෑ. නමුත් මං හිතන්නේ ඒක අංග සම්පූර්ණ උපමාවක් කියලා. කොහොම හරි වේගෙන් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන එක කරකිනකොට මැද ඇති වෙන රික්තකයක්. ඒ පාතාලේ ඒ කියන්නේ දීසුලියක් මෙහෙම කරකිනකොට දීසුලියේ තියෙන තන පොළොවේට පාතාලයක් හැදෙනවා. දීසුලියේ මැදට කුණු රොඩු ඔක්කොම ඇතුල් කරලා ගන්නවා. උති අන්නේ වගේ පිටතට තියෙනවා ඒකේ අපසාරි බලය. ඒ අභිසාරි බලය සහ අපසාරි බලය එකට එක සමානයි. ඒ වගේ අපි සංසාරේ පුරාවට මේ නැහැදෑයෝ වස්තු භෝග කියන එක අල්ල බදා ගන්න තැනට ගිය නිසා මොනවා හරි කරදරයක් කරනකොට ඒ පැත්තටයි අපි පණින්නේ තමන්ගේ අරසාවට. ඒ නිසා කවදාකවත් භවෙන් ගැලවිලා යන පැත්තකට දැක්කොත් අපිට හිතෙන්නේ අසරණයි අනාථයි ඔක්කොම ඉවරයි කියලා. ඒ නිසා අපි අර ඒ තණ්හාවටම බැඳිලා ඒකෙම කරකැවි කරකැවි ගත කරනවා. ඉතින් අනිත් පැත්තට භවෙන් කැඩිලා යන ගමනක් සාමාන්‍ය ලෝකයේ කල්පනා කරන්නේ නාස්තියක් විදියට, උච්ඡේද දිට්ඨියක් විදියට, විනාශයක් විදියට. ඉතින් ඒ නිසා කියන එක ඒක අභි වෘද්ධියක් විදියට එහෙම කල්පනා කිරීම විප්ලවීය එහෙම නැත්නම් නිර්මාණශීලයක් විදියට හිතුවේ නැහැ. ඒ නිසා වටේ කැරක් කැරකේ ඒක අස්වාභාවිකයි විප්ලවීයයි රැඩිකල් වාදී. ඉතින් සර්වඥාන්සික ඉදිරිපත් කිරීම අපිට අර නිදර්ශනකෙන් පෙන්වන්න පුළුවන්. අපි මේ නිදර්ශන දෙන්න යමෙන් පැහිය වෙන්න හදනවා බුදුහාමුදුරුවෝ බෑ කියපු දෙයක් කරන්න හදන එකක් දෙන්නේ. වෙන මොනෝ කරන්නද ඉතින් අපි මේ හැපි හැපි උත්සාහ කිරීමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සති දෙකට ආසන්න කාලයක් අපි ඊතහොඳින් භාවනාන යෝගී කළ පරිච්ඡේදයක් ගත කරෙමු. එමෙ අවස්ථාව ලැබුණේ ඊටමත් හොඳ සංවිධානයකින් සහ ඔබ වහන්සේ අන්නයි කෙරේ මහත් කරුණාවෙනා මෛත්‍රී යෙන් ධර්ම මාර්ගයට යොමු කිරීමක් ගත් අපරිමිත උත්සාහය නිසා වෙන්නේ. ඔබ වහන්සේ ඉදිරි කාලෙදීත් මේවන් වෙන්නේදී සාසනික සේවාවන් යෙදෙමින් බොහෝ පිරිසක් ධර්ම මාර්ගයට යොමු කිරීමට හැකි වේ අපි පතමු සංවිධානය කළ අනුලා ලලිතා මහත්මිය නැතුළු සියලු දෙනාටත් ඔබ වහන්සේටත් අපේ කෘතඥතාවය පිළිම පිරිනමමු තෙරුවන් සරණයි ඔක්කොම සාදු කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදයේ මුල සිට අග දක්වාම සෑම පුරුමක් විඥානයේ පැවති පැවැත්ම ඇතයි සිටේ සෑම පුරුකකම විඥානයේ පැවැත්ම තැසිතේ සංකාර විඥාන නාම රූප ස්පර්ශ වේදනා තණ්හා භව ජාති ජරා මරණ යන සීල ස්ථානවල විඥානයේ පැවැත්ම තිබේයි හිතත් මේ නිවැරදි කර ඔය විඥානේ දිගටම තියෙනවා කියන්නේ ආත්මවාදේ ඉතින් මේක තමයි ලේසි ක්‍රම. මේක තමයි බුදුරජාණන් තෙන්නේ ඉස්සල්ලා Hinduන් ගත්තේ. මේ ඔක්කොගෙම යටින් යන මේ කෝඩ් එකක් තියෙනවා. තේමාවක් තියෙනවා. යටින් යන මේ නූලක් තියෙනවා. ඒක තමයි ඔය භවංගේ ආලේ විඥාන ආසේ වශයෙන් ඒක නැතුව මේක හදන්න බෑ. ඒක නැතුව මේ මූලධර්ම ගොඩන ගන්න බෑ. සමීකරණය හදන්න බෑ. ලේසිම වැඩේ තමයි විඥාණයට අයියා කියාගෙන යන්නේක. නමුත් බුදුහාම කියනවා කියනවනම් රූපෙට අයියා කියාවා විඥාණය තමයි තුප්පයි මේක. හරිම චපලයි. බොහොම ශීක්‍ර වෙනස් වෙනවා. ඒක නිසා ඒක මේ ප්‍රතික්‍රියප කළා තියෙනවා බුදුසසුන තින්න කාලේ ඔය සාති භික්ෂුවට ඇතිවෙච්ච මේ අදහස මේකයි. බුදුසසුන ගෙන්නන අනබලට කවදාද මම මෙහෙම දෙයක් කියලා තියෙනද මෙච්චර මේ චපල නාම රූප දෙකේ මත හිටලා හට ගන්න විඥානය කොහෙද ස්ථිර භාවය? මේ තරම්ම චපල නාම රූප දෙකක් මත හට ගන්න චලංචේව වයංචේව නාම නාමංච බික්කවේ චලංචේව වයංචේව රූපංච බික්කවේ චලංචය වයංචයව මේ චලංච වයන්ත දෙකක්ම දහරගත් විඥානය කොහෙද ස්ථිර භාවයක් කියලා මේ මේක මේක ප්‍රතික්ෂේප කරලා දිනවා ත්‍රිපිටකේ. ලේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොත්වල හේතුඵල ධර්ම විස්තර කිරීමේදී බුදුන් වහන්සේ විදිහට ඵලයට හේතු වෙන කාරණා කීපයක් ඇති නමුත් පැහැදිලි කළ යුතු ප්‍රධාන කාරණේ ඉස්මතු කර දේශනා කළ බව සඳහන් කර ඇත. අනු කර දේශනා කළා මේ මිනිසුන් විසින් නූල් බෝලයක් වෙන් තාත්පත්ලව කරන තේ සඳහන් කර ඇත මේ කරුණ දෙපැහැදිලි කර දෙමින් කන්වා ඉල්ලා සිටිමේ ඒ සිද්ධිය හරියට ඒක ලියවිලා නැහැ. බුදුන් වහන්සේගෙන් ඵලයේ ඉගෙන කාරණා කීපයක් අදනවත් පැහැදිලි කළ යුතු ප්‍රධාන කාරණේ මේක එක විධාන නායක ක්‍රමයක්. බුදුන් වහන්සේ කණ්ඩායමේ නායකයාගේ නමින් කණ්ඩායම හඳුන්වනවා. ඒ ඒක ක්‍රමයකට තියෙනවා ඒකට දේශනාවේ දේශනා විලාස හයක් අතක් තියෙනවා එක දේශනා විලාසයක් තමයි මේ මේ මෙතන පන්තියක් නම් පන්තියේ ටීචර් කෙනම මේ පන්තිය හඳුන්වනවා නැත්නම් මොනිටර් කෙනම පන්තිය හඳුන්වනවා ඒකෙන් ඔක්කොම ගැලිනවා අන්න ඒ වගේ එකක් නමුත් ඒක ත්‍රිපිටකේ පුරාම එහෙම නැහැ අභ්‍යාපාරණය අවුත්තු සිද්ධිනය පදහනනය අනේ කියලා න්‍යාය ක්‍රම රාශියක් සඳහන් කරලා තිනවා කොහොම මේක මේ විදිහට පොතක ලියලා මූල ධර්මයක් වශයෙන් අංග සම්පූර්ණ කරන්න බෑ අංග සම්පූර්ණ වෙන්නේ Tamange අවබෝධයත් එක්කම. ඒ පුද්ගලයාත් අම්බරවාගෙනම තමයි අවබෝධය සිද්ධ වෙන අපි උත්සාහ කරන්නේ. අපේ හිත ඒකට කැමති නෑ. අපේ හිත ඉල්ලන මේකට න්‍යායක්. අපේ හිත ඉල්ලන සමීකරණයක්. අපේ හිත ඉල්ලන මේකට මන්තරයක්. ඒක හදන්න බැරි නිසා ඒක සාසනීය අඩුපාඩුවක්වත් බුද්ධ දේශනීය අඩුපාඩුවක්වත් නෙවෙයි. ඒක චින්තාමේ වශයෙන් අල්ලන්න බෑ. අල්ලනකොට ඒක භාවනාවේ බාටපත් වෙනවා. භාවනා බාටපත් උනත් අනිර්වචනීය වෙනවා කාට හරි කියා දෙන්න බැරි තත්ත්වයටපත් වෙන එක තමයි ඇත්තටම තියෙන ශාසනයේ තියෙන වටිනාකම ජීවේ නයිසાર્ගික ගතිය. එහෙම නැත්නම් දිව්‍යඥාන්සේ විසින් මේට මේ පහළට යොමු පණිවිඩයක් නෙවෙයි මේක තියෙන්නේ. Tamangeම විපරිණාමේ සලසන පණිවිඩයක්. විපාක සිතක් පහළ වෙනට ඒ චේතනාවට අනුව නොවන නිසා මොනදී විඥානයේ පමණක් දැනගන්නා බවත් පසුව අප ඒට රියක් කරන්නේ චේතනා විඥාන ඉක්මවා සංස්කරණය කියන පටන්ගත් නිසාය කීම නිවැරදිද පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි විපාක සිතක් පහළ වෙන්නට එය චේතනාවට අනුව නොවන නිසා ඔ මේ වර්තමානයේ පේන චේතනාවකට නෙවෙයි විපාකයට පහළ වෙන්නේ ඊට කලින් කරපු දෙයකට උදාහරණයක් වශයෙන් අපිට ව්‍යසනයක් එනකොට ඒ ව්‍යසනය ඇති කරන හිත කැමැත්තෙන් ගන්නව නෙමෙයි. ඒකට හේතු කල්ලාතුව රැස් කරලා තියෙනවා. ඒක නිසා විපාක හිතක චේතනාව එතන පේන්න නැති වුණාට ඒ කලින් තැම්පත් වෙච්ච බීජයක් අනුව තමයි සිද්ධ වෙන්නේ. එතකොට නොවන නිසා මුලදී විඥානයේ පමණක් දැන ගන්නා බවත් පසුව අප ඒට රියැක්ට් කරනුවේ චේතනාව විඥාන ඉක්මා සංස්කරණේ පටන් ගන්න නිසායයි කීම නිවැරදියි පහදා දෙන්නෙමින් ඉල්ලා සිටිමි. එතකොට මේ විපාකහිත අධිච්ච සමුප්පන්න කියලා ගන්න වෙනව නෑ. විපාකහිත අධිච්ච සමුප්පන්න නෑ. ඒකට අදාළ හේතුවක් තියෙනවා. ඒ අදාළ හේතුව මේ වර්තමානයේ දැන් පේන චේතනාවක් නෙවෙයි කලින් යටිපහුවෙච්ච චේතනාවක්. ඒ නිසා විපාකහිතක පහළ වෙන විට ඒ චේතනාවට අනුව නොවන නිසා කියන වාක්‍ය ගොඩනගන්න බෑ. එතකොට මේ විපාක හිත අහේතුකව පැනනක වගේ. එතකොට එහෙමනම් මේ පුද්ගලයාට අසාධාරණයක් වෙන්නේ. අසාධාරණයක් නෑ. යා කලින් කරපු දෙයකටයි ඒ විපාක හිත පහළ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරියංග භාවනාවේ සිට අවදි වූ විට යෝගාවචරයක් සක්මන් භාවනා ඊජීත්ම දැක මගේ හිතත් ඒ සක්මන් අනුව සෝන යවනා තබනවා යනුවෙන් විනාඩි 10ක් පමණ බලා සිටියා. ඊට පස්සේ මම නැවත පරියන්ක භාවනාවේදී සිටින විට මම සක්මන් කරන බව දැනුනේ. අනුන්ගේ සක්මන අනුව මගේ හිතේ සක්මන ඇතිවීම නරකද? මේ භාවනාවක් නෙවෙයි පහදා දෙනුමින් කරනාන ඉලා හිටිමි. මුචි එහෙමනම් වැල්ලා ඉනට ගිහිල්ලා කවුරු හරි සක්මන් කරන දිහා බලාගෙන මොකද්ද කියනවා මේ කොටියෝ රැට අල්ලපු කන්දේ තියෙන ගින්න දිහා බලාන ගිනි තපිනවලු. මේ හේනේ මිනිස්සු ගිනි තපිනවනේ ගිනි ගහනවනේ. ගිනට බයයිලෝ. ගින්නට බය නිසා ඈත කන්දක ගින්දර දිහා බලන්න ඒක දිහා බලාගෙන ගිනි තපිනවලු. ඒ වගේ මේ මේක කරන්න පුළුවන් නම් අපිට මේ සක්මන කාට හරි කොන්ත්‍රාත් දෙන්න පුළුවන්. දීලා ආනිසංස විතරක් ගන්න පුළුවන්. ඉතින් ඒ බ්‍රවුන්ස් කම්පැනිට මිලර්ස් කම්පැනිට ගියොත් කවුරු හරි වණ්ඩ අපිනේ සක්මන් කරලා බලන්න මම ඒකෙන් බැටරිය charge කරගන්නවා කියලා. ඉන්ඩක්ෂන් සිස්ටම් එකේ තියෙන ඉලෙක්ට්‍රිසිටි වල කෙලින්ම වයර් එක ගහලා නෙවෙයි ප්‍රේරණය වෙන ක්‍රමයකට උනානම් හොඳයි. නමුත් ඒ වගේ මූල ධර්ම කොට නගන්න බෑ. කරු ස්වාමීන් වහන්සේ මම සක්මනේ යෙදෙන විට විනාඩි 10ක් 20ක් අවසානයේදී ඔසවන යවන තබනවා තද කරන වශයෙන් සක්මන් කරන විට තද කරන අවස්ථාවේදී චිරිචිරි යනුවෙන් මට දැනෙනවා පසුව පර්යංකයට ඇවිත් වාසනාවට පසු භාවනා හොඳින් යනවා ඒ શબ્දේ කකුල් දෙකට වෙනස්ව දැනීමේ භාවනාවේ සක්මනේ දියුණුවක් නැත්නම් මෙතෙන් සිට තව දිනේ තුනේ මේ ගැන කරනවෙන අවවාදයක් දෙන්න. ඒ කියන්නේ පසුව පරියන්කයට වාරණාට පස්සේ භාවනා හොඳින් යනවා. ඒ શબ્දය කකුල් දෙකට වෙනස් දැනී කියන්නේ මේ තාම කතා කරන්නේ පරියන්ක විතර. මේ විදිහට මේ බලපු එකේ වෙනස් පැතිකඩ දවසින් දවස පහළ වීම තමයි හිත අලුත් වෙන ක්‍රමය. හිත තිරියන් වෙන ක්‍රමය. ඒක නිසා කවදාකවත් දැක්කයි කියලා ඉවර කරන්න බෑ. ඒ දැකපු දෙයම නැවත දකින්නකොට ඒකේ ඉසල නොදැක්ක එක්ක ගැඹුරක් එක්ක වෙනස් පැතිකඩක්. විවිධ පැති වලින් පේනවා. ඉතින් ඒකට Tamanටම අරමුණට සමීප වෙන ගතියක්, සතිය වැඩි වෙන ගතියක් තියෙනවා නම් ඉතින් ඒක වාසියක් කියලා හිතා ගන්න පුළුවන්. හිත පිට යන ගතියක් තියෙනවා නම් ඒ පේන විතර අරමුණෙන් හිත කඩනවා නම් අවාසි අරමුණ ඇතුළෙම වෙනද නොදක් පැති දැකීම සටහන් සහ ආකාර වැඩි වැඩියෙන් දැකීමක් විදිහට මේ අරමුණ වැඩි වැඩියෙන් හඳුනා ගැනීමක් විදිහට හොඳක් විදියට සඳහන් කරලා තිනවා ආරම්භයේදී. පුනාදින 13 අපතම වෙන්න ඔබ වහන්සේගේ හසල ධර්ම දැනුම දේශනා කිරීම මොනතරම් මහ වූ පුණ්‍ය කර්මයක්ද අප මොනතරම් පින් කරද්දයි මට දැනේ ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා ආ ගරු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් තණ්හා මාන දිට්ඨි කියන මාන කියන එක පැහැදිලි කරනවා මාන කියන්නේ මනිනවා. තමන් සෙය්‍ය මාන කියලා තමන් උසස් කරලා අනික අය පහත් කළ මානවා. සදිස මාන කියලා ඒ ලොකු ලොකු බං වගේ කියලා සමාන කළම ඉන්නව නැත්නම් හීනමාන කියලා එකක් තියෙනවා මට ඒගොල්ල තරම් බෑනේ මට තරම් නෑනේ කියලා අව탁සියු කරනවා ඒක මහානේ පුද්ගලයෙකුට විතරක් නෙවෙයි මේ බඩු තුන මෙතන තියෙනවා මේක වඩා හොඳයි ඊගාට මේක ඊගාට මේක කියලා අපි අගයන් ආඩම්බරයෙන් දෙන හැම වෙලාවෙම මාන්නේ තමයි ක්‍රියාත්මක වෙනක පටවියාපෝ තේජෝ මේකත් පටවියාපෝ තේජෝ මේකත් පටවියාපෝ තේජෝ කිව්වොත් මාන්නේ නැහැ. ඒ නිසා ධාතු මනසිකාට ගිය ගමන් මේ මාන්නයට läග ගන්න බැරුව යනවා. ඉතින් අපි කැමැති නෑ ධාතු මනසිකාර වශයෙන් බලන පිස්සුද මේකට කියන්නේ කැමරාව කියලා මේකට කියන්නේ මයික් එක කියලා මේකට කියන්නේ රෙකෝඩර් රෙකෝඩර් එක ඔබ කොහෙද මේ පටවියාපෝ තේජෝ වෙන්නේ කියලා තමයි අපි හිතන්නේ. ඒ වගේ පටවියාපෝ තේජයෙන් පෙනුනත් ඇහැපිය දාලා බලනවා ඇහැට වැරදිලාද කියලා. ඒ තරම් අපි මේ දේවල් අතර තාන්න මාන්න වලට මාන්න වලට බැඳිලා තියෙනවා ඒ වගේමයි ඒක මේ තණ්හා මාන දිට්ඨිය වලින් අන්තිමට වෙරෙන්නේ මාන්නේ ඒ තරම්ම ගැඹුරුයි ඒක දිට්ඨිය ඔය කොච්චර කෑගවත් ඉස්සලම කඩලා යනවා ඊගාට තණ්හාව කඩලා යනවා අන්තිමට තමයි මාන්නේ කඩන්නේ ඒ නිසා උඩක් ගැඹුරෙන්ම තියෙන එකක් අස්පිමාන වගේ දේවල් ගරු ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ භාවනාවට අදාළ එකක් නෙවෙයි. නමුත් ඔබ දේශනා කළ පරිදි සුදුසු ස්ථානයක වාසය කිරීම පෙරපින් අපේ ධර්මාභෝධයට අවශ්‍ය බව තේරුම් ගනී. දෝචිෂ්‍ය සමහර විට උපන්න අවස්ථාව අනුව ලංකාවේ සුප්‍රසිද්ධ හාමුදුරන්ගේ පෙරපින් තිබෙන බව මේ අනුව ප්‍රකාශ කර තිබෙන බව මම ආශාති වෙනවා. උදාහරණ මහාන යෝගි පැවිදි යෝග මේ විශ්වාස කිරීම සීලබ්බත පරමාසිත ආයිද නැතෝ දෝති ජෝතිෂ්‍ය බුද්ධාමේ පවතන හේතුඵල න්‍යාය සනාත කරනවාද කරුණාකර මේ ගැන ඔබතුමාගේ අදහස් කොමක්දයි කියා දෙන්න කාරණා දෙකක් පටලවාගෙන තියෙන්නේ ඒ බුදුජාන විශ්වසේ මේ පතිරූපදේශ වාසෝච පුබ්බේශගත පුඤ්ඤතා කියන සංසාරෙන් ගැලවෙන්න ජෝතිෂයේ කවුරු හරි සංසාරෙන් ගැලවෙන්න කතා කරලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න කතාවක් නැහැ. මේ සංසාර සැප වඩන්න තමයි ජ්‍යොතිෂ්‍යය තියෙන්නේ. කවදා හරි කොතනකාරී අහලා බලන්න ජ්‍යොතිෂයට පෙන්නලා තියෙනවද කියලා නිවන් දකින්න පැත්තක්, ගිවං කරන පැත්තක් නැහැ. ඒ නිසා ඒක ලාභ සත්කාරට ගිය පැත්තක්. මේක නිවන් ගාමි ඡේදක බුදුරජාණන්සේ කිව්වේ නැකත්තරු මොනෝ කරන්නද කියලා. නැකතරුණ කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් බුද්ධ ආගම කරන්නේ නැතුව සීලයක්වත් නැත්නම් ඉතින් ජෝතිෂ්‍යවත් තමයි ඉතින් ඉතුරු වෙන්නේ. අන්තිමට ඒකට ඉතින් එතෙට යන්න වෙනවා බුලත් අතක් කරගෙන. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් පැමිණ ඒට මුහුණදී අන්තිමේදී ඒ निराකරණය වූට හිමුලමදාග ලෙස බැලීමේ නිවැරදි ප්‍රශ්න වලට මුහුණ දීමේ අමතර ශක්තියක් ලැබෙයි මට හිතේ. නමුත් එවිටම ප්‍රශ්නෙට වෙන ආකාරයකට <clears throat> මුණ දී වෙන ආරෝග්‍ය විසඳියක තියුණු බව බවත් විතක පෙනියයි. හැම විටම ජීවිතය anu අපේ අපත් චැලෙන්ජ් එකක් ලෙස සිටීම නිවැරදිද? බොහෝ විට අපට අත්දැකිය හැකි වන්නේ බලාපොරොත්තු නොවූ ආකාරයට ප්‍රශ්නයක් නිසා කුමන ආකාරයේ ප්‍රශ්නයක් මට නව ඉගැන්වීමක්, දිරිගැන්වීමක් වේදයි බලාපොරොත්තු වීම නොකටයුතුද ඒ නෙගටිව් සිතුවිල්ලක් ලෙස ඔබ වංශය සිතනවාද නෑ අප කරා පැමිණෙන අපේ සිංහලෙන් කියන්නේ පැමිණි දුක් පැනිදාය ඔයා හොයාගෙන ගියොත් තමයි අත්කිලමතාන් යෝග කාමසුකල්ලිකාන් යෝග වෙන්නේ අප කරා පැමිණෙන දුක අපිට තියෙන ලෙඩේ හදපු කසායක් වගේ ඒක තිත්තයි හැබැයි බේත එතන තියෙන්නේ. අපි මේ ප්‍රශ්න කයින් කළ එහා එක හරි වෙන කෙනෙක් එකක් හරි හෙට තියෙන එකක් කියනවා කියලා කියන්නේ ඒ ආව ලෙඩේට ඒ බෙහෙත දෙන්නේ නැතුව පය බර වායට පිටි කරහා බෙහෙත් බඳින්නා වගේ ඒ නිසා මේ මේ මොන දීමේ ශක්තිය තමයි අපි ස්වාධීන කරන්නේ. අපි එන ප්‍රශ්නේ එන එන එකට අපි මොන දීමේ ශක්තිය ඇති කරගත්තොත් අපිට තේරෙනවකට දෙවන්නේක් සම්බන්ධ කරලා කරන්න දෙයක් නැහැ. දෙවන්නේක් සම්බන්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මූලික ප්‍රශ්න හේතුව Taman නම් ප්‍රශ්නේ ඇති වෙන්නේ Taman තුලින් නම් මූලික අවිද්‍යාව තුලින් නම් ඒක ඒ විදිහට තේරුම් ගන්න මේක අවිද්‍යාව නැති කිරීමට ඥානය වර්ධන කරන එකක් කියලා දැක්කොත් තේරෙන පටන් ගන්නවා මෙතන සර්කිට් එක සම්පූර්ණ වෙනවා. එහෙන් පටන් ගත්ත සර්කිට් එක ඉවර වෙනවා. එතකොට පිටගෙනෙකුට ජැක් කරලා ගන්න ගත්තොත් හම්බෙන උත්තර yaadෙන්නෙත් නැහැ. ප්‍රශ්නේ තේරුමක් එන්නෙත් නැහැ. ඒක නිසා මේ කෙටි ක්‍රම හෙව්වට ඒ ඒ උත්තර තවත් ප්‍රශ්නයක් ඇති කරනවා මිසක් උත්තරේ ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ. කරු ස්වාමීන් වහන්සේ ධර්මදේශනාදී සඳහන් වුණා ශ්‍රද්ධාව නැවත සලකා බලන්න කියලා. මේ තව ටිකක් පැහැදිලි කර දෙන්න මේ නිල මේ ශ්‍රද්ධාවේ අපේ පසුකාලීන ආචාර්යවරු හදලා පින්න දෙනවා ප්‍රසාද ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, අධිකම ශ්‍රද්ධා සහ ආගම ශ්‍රද්ධා කියලා. ඉතින් අපි පටන් ගත්ත දවසේ ඉවර වෙනකම්ම ජීවිතේ ප්‍රසාද ශ්‍රද්ධාවේ හිටියොත් අපිට සද්ධාව පහළ වෙන්නේ පූජනීය ස්ථානයකට ගියොත් විතරයි. එතන ඒ පාතාවට. නමුත් ඕකප්පට සද්ධාව කියලා කියන්නේ කොහේ හිටියත් අරමුණේ වාඩි වෙලා අරමුණත් එක්ක හොඳට සති සමාධියනකොට ඇති වෙන සතුට ප්‍රසාදයේ මත නෙමෙයි යන්නේ බාහිර දෙයක් මත නෙමෙයි යන්නේ ඇතුළතින් ඒ නිසා අපේ අර ප්‍රසාද සද්ධාව පුළුවන් තරම් පාවිච්චි කරන්න ඕනේ භාවනාවට යොදවලා තමයි අරමුණත් එක්ක ගොඩක් ආද වෙලා අරමුණේ තොරතුරු දැනගෙන ඒ බාහිරයේ දේවල් දිහා දැකලා ගත්ත සද්ධාව දැන් Taman තුලීම නාම රූප දැකීමෙන් ගන්නට ගියොත් ඒකට කියනවා ඔක්කපන සද්ධා කියලා ඒ නිසා අර ප්‍රසාද සද්ධාවෙන් පටන් ගන්න එක හොඳයි ඒක සත්‍යානුරක්ෂණය කරනවා නමුත් සත්‍යානුබෝධයට ඉඩ දෙන්න සත්‍යානුබෝධයට යන්න ඒ ප්‍රසාද සද්ධාව ඒක කියන අමූලික සද්ධාව කියලා ඇතුළත නැයි මුලක් නැහැ ඒකට තමන්ම දකින්න වස්තුවේ මේ නාම කොටස මේ රූප කොටස ආදී වශයෙන් මේ තද බව මේ උණුසුම් බව ආදී වශයෙන් දකිනවන ඒකට කියනවා ඔකප්පන සද්ධාව නිසා සද්ධාව නිතරම ඒ ඉහළ මට්ටමේ සද්ධාාවක් ක්‍රියාකාරී සද්ධාාවක් බවට පත් වෙන බවට සලකා බලන්න නැතුව අපි ප්‍රසාද සද්ධාය පමණක් කතා කරුවොත් ඒක ණයට කෑමක් වගේ. අනුන්ගේ දෙයක් ණයට ඊළඟන කෑමක් වගේ. ඕකප්පන සද්ධාව හම්බ කරගෙන කෑමක්. ඒ නිසා ඒකයි සලකා බලනවා කියන එකෙන් අදහස් කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේ වදාළ පරිදි මේ ලෝකයට නැවත උපත මේ ලෝකෙට නැවත උපත ලැබෙන්නේ ඊටහා ස්වල්ප පිරිසක් බවත් උදාහරණයක් පරිදි නියපිටටගත් පස් ප්‍රමාණයක් පමණ නැවත උපදින බව සඳහන්. එනෝ නිව්සීලන්ත වල මුළු බෞද්ධ ජනතාව මේ භාවනා වැඩමුළුවට සහභාගී වූ පිරිස බලනකොට අපි එතරම් නරක නැති බවක්. ඒ කියන්නේ නැවත උපතක් ලැබෙන විට ධර්මක සහතිකයක් ගැනීමට පුළුවන් බවක් පෙනේ. නමුත් ඔබ වහන්සේ එකපාරටම කියයි මට නම් සහතික වෙන්න බැරි බව. ඒසේ නොවේ. ඒසේ නොවේ නේද? තේරුම් කර දෙන්න වෙන කර්මයිල හොඳ බබලසෝක්. හරි. හරි. බොහොම හොඳයි. හදිකේ දුන්නාම ලේසි. ගරු ස්වාමීන් වහන්සේ අප යන්නේ මේ මාර්ගයේ සෝවාන් මාර්ගයේද? අපි යන්නේ මේ මාර්ගයේ නිවන් මාර්ගය කියලා කිය හැකි. ඒක යනකොට ওই සම්දිස්ථාන වගේක් තියෙනවා. හැතැම්ම කණු වගේක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිසරණ මගේ නිසරණ වනයේ මගින් පාලනය කරන භික්ෂුණී ආරාම ලංකාවේ තිබේද නැතොත් ඔබ වහන්සේ දන්නා විනය හොඳින් පවතින ආරාමයක් තිබේදයි කරුණාවෙන් දක්වන්න විනය තියෙන තමන්ගේ හිතේ ආරාම වල නෙවෙයි ඒ නිසා කොයි හරි හොයනවනම් විනය කරුක ආරාමයක් ඒ කියන්නේ මේ ලෝකේ හොයම්ඩම් වෙන්නේ නිසා කරුණා කළ දැන් ඉන්න විදිහටම ඔය පන්තිල් තියෙනවා නම් අට සිල් වලට යන්න දැන් ඉන්න විදිහට අට සිල් තියෙනවා නම් නව සිල් වලට යන්න දස සිල් වලට යන්න සාමනෙර වෙන්න එච්චරයි අපිට තනකතිය ගිහිල්ලා ඒ තැනෙන් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවනම් මං කියන්නේ ඒක නොසලකා හිරියොත්ක් නෙවෙයි අන්තිම බලාපොරොත්තු සුන්වීමක් වෙනවා කිසිම කෙනෙකුට ඒ තමන් මෙච්චර කැපකිරීමක් කරලා එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණයක් කරලා ගිහිල්ලා බලනකොට එතන තියෙන දේවල් වලින් සතුටු වෙන්න බෑ නමුත් එකක් පුළුවන් නම් ලොකු සංස්කෘතිය උඹට වැඩියෙන් ටිකක් කරන කෙනෙක් ඉන්නවනම් ඔච්චර තමයි ලෝකේ ගන්න දෙන ඉහළම දේ ඔබට කරගන්න පුළුවන් මට්ටමට වැඩිය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉන් එහාට හොයන්න යන්න එපා. ඒ මට්ටමට බලන් ඊට පස්සේ ඊගාව එක නම්බට හම්බ වෙයි. ඒ වෙනුවට අපි පර්ෆෙක්ට් මේ බුදුහාමුදුරෝ නැත්තම් මේ උපාලි මහරතන් වහන්සේගේ කට්ටිය ඉල්ලන්න ගියොත් කවදාකවත් වැඩ පටන් ගන්න දන සද්ධාාවක් එන්නේ ඒක නිසා එහෙම මේ මේ අපේ මිනිසන් වලින් පාලනය වෙන එකක් ඇත්තෙත් නැහැ. ඇත්තටම ගිය පාර මේ සංගමිතාරාමේ. කට්ටිය ඔක්කොම ඇවිල්ලා කිව්වා "හේ භාවනා වැඩ පිළිවෙලක් කරන්න" කියලා. මම ඒත් කිව්වා මම එහෙට ගිහිල්ලා භාවනා වැඩ පිළිවෙලක් කරනවා වගේම නැතයි වැඩි හොඳයි ඕගොල්ලෝ ඇවිල්ලා මේ තියෙන නිසනවන්නේ භාවනා කරන්න. භාවනා කරලා බලන්න මේ උගන්නන ක්‍රමය. ඊට පස්සේ ඒක එහෙ කරන්න පුළුවන් නම් මාත් ඇවිල්ලා උදව් කරන්නම්. එහෙම නැතුව මේ මේ අපි සාමාන්‍යයෙන් කුසී කර්මය උගන්වනවා ගහක් ලොකු වුණාට පස්සේ දැනගෙන දැනකට මාරු කරන්න අමාරුයි. පොඩි කාලේ පොඩි බැල මාරු කරන්න ලේසි. අර රූට් බෝලින් කියලා සිස්ටම් එකක් තියෙනවා. හරි ගණන් අප්පා. ඒ ලොකු කාලේ මාරු කරන්න එක හරි ගණන්. විශාල මේකක් එක එක නිසා ඒ තැම්පත් වෙච්ච දේවල් වලට හොඳම දේ තමයි ඒ පුද්ගලයෝ ධර්මයේ තියෙන තැනක් තියෙනවා නම් එතන ගිහිල්ලා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා පැවිදි වේවා ඒක හදාරනවා නම් ඒගොල්ලොත් පරිපාලනය හදාන එක කරගනි. එතකොට මේ දෙකේ කම්පන වේග ටික සමාන වෙනවා. එහෙම නැතු ඔය කොයිද මේ හුඟක් දක්ෂ කට්ටිය ගෙනල්ලා මේකේ පළවදියම් කරන්න ගියාට ඒ දෙක ෆිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හුඟක් අමාරුයි ස්ථාන හදලා මිනිස් හොයනවයි කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. මිනිස්සු ඉන්නවනම් ස්ථාන හැදේ. ඒ නිසා අපිට human resources තමයි අවශ්‍ය කරන්නේ. භාවනා කරන පිරිස ඉන්නවනම් ස්ථාන හදනවා කියන එක මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කිව්වේ උඹ ගඩොලක් ගිහිල්ලා තියපයි යම් කෙනෙක් හෙට බන්නට එතන ගියක් tie කිව්වා. එච්චරයි. භාවනා කරන මනුස්සයෙක් ගිහිල්ලා මෙන්න මෙතන ගඩොලක් තිබ්බනම් එතන ගියක් හැදිලා tie. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි මොකද ඒක තමයි ලෝකේ ස්වභාවය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හදපු ගෙවල් වල කෝ භාවනා කරනවා. කොයි ස්ථානවල වැඩේ වෙන්නේ. ඒ නිසා අපි ඉස්සර කරන්න ඕනේ භාවනා කරන පිරිසක් හදන්න ඕන. පිරිසක් හැදුවාට පස්සේ ස්ථාන හැදෙන එක වෙයි. ඉතින් ඒක එහෙම නෙවෙයි ඇත්තටම නිසන්වනේ හැදුනේ. නිසන්වනේ හැදුනේ මේ මොනක්වත් නැති කාලේ හදාගෙන මොකද්ද වාසනාවට ඒකේ පෙළපතක් ගියා. නමුත් හොඳම ක්‍රමය තමයි මේ ඉන්න තම තමන් ඉන්න විදියට භාවනා කරලා ඊට පස්සේ ඒ භාවනාවට ගැළපෙන විදිහට ස්ථානයක් හදනවා හෝ තියෙන ස්ථානයක් හද ගහ ගන්නවා මිස ස්ථාන හදලා පටන් අරගත්තට ඒක දේශපාලන අරගලයක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒක මගේ අත්දැකීම හැටියට එච්චර සාර්ථක වැඩක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ තමා තුළ සීලයක් ඇති නිතබ හරියටම දැනගන්නේ කෙසේද? ටිකක් කල් ඔහොම කරගෙන යන්න පොලිසියට අහුවෙච්ච දවසේ ගියායි ඕන්න සීලෙ කැඩලා. ඒක එච්චර අමාරු නෑ. සමහර විට කාර්යාලයේදී අපි ඊමේල්, ටෙලිෆෝන් කෝල්, ෆොටෝකෝපි වැනි දේ කාර්යාලයේ වැඩවලට පටන් නැසි උදා ගන්න අවස්ථා ඇත. මෙවැනි දේ සීලී කැඩීමක්සේ සැලකේද මෙවැනි දේ කලහතුරකින් පාවිච්චි කළද සමහරට අයිතුසේ යදුවය සමහරටක හිතම ප්‍රශ්න කරයි ඉතින් මේ කුකුස විතරයි යතන තියෙන ප්‍රශ්නේ ඒ කුකුස නිසා ඕකේ තන ළඟ තියෙන මේ ෆොටෝස්ටැට් මැෂින් එකකින් ගන්න සල්ලි දීලා ඉවරයි ඒක ඒ කුකුස තියෙදි දිගට දිගට කරනවායි කියලා කියන්නේ පිළිකාවක් ඒ නොදන්න කාලේ කෙරුවට කමන්නේ නැහැ ඔය නිසන්නවනේ තිබුණා මේ politics society එකේ මේ සාඥාචිව දන්නවා. ෆොටෝ ස්ටාට් කරපු පොත් ගොඩක්. ඒවයි ගහලා තියෙන ෆොටෝ ස්ටාට් කරන්න තහනම් කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් පොත් ගන්න බැරුවට කොහෙන් හරි ෆොටෝ ස්ටාට් කරලා. පස්සේ දැන් VPS එකේ ඉන්න ඥානසුසිත හඳුරේ දසල වප්ප කියලා අපි කිව්වේ. ඇවිල්ලා පුස්තකාලේ බාරගත්තට පස්සේ මේක විනිත්‍ය අනුකූල නැහැ. මේක පුස්තකාලේ දිහා හිටියොත් අපි සංඛ්‍යා ඔක්කොටම සිද්ධ වෙනවා. මාත් සම්බන්ධ වුණා මට මතකයි මං අපි මෙහෙම කරමු. අපි පාලි ටෙක්ස්ට් සයිට් එකට ලියමු. මෙන්න මේ එකක් වෙලා තියෙනවා මම මේ පුස්තකාල බාරගත්තේ ළඟදී එතකොට මෙන්න මේකක් වෙලා තියෙනවා ඊට පස්සේ ඒ ලියුමක් එවුවා අපිට තේරෙනවා වහන්සලාට තියෙන විනය ප්‍රශ්නේ ඒ නිසා අපි ලිඛිත අවසරයක් දෙනවා ඔය ටික පාවිච්චි කරන්න තහනම් නැහැ දැන්ට තියෙන ටික මේ ලියුම කබඩ් එකේ ගහලා දෙන්න ඉතින් අපිට අවසර හම්බුණා ඒ කරපු ටික පව් ඇරියයි ඒගොල්ලෝ දිගටම කරපන් කියන එක නෙවෙයි ඊට පස්සේ මම ඔය power of mindfulness කියන පොතේ සිංහල පොත ඉස්සෙල්ලා පරිවර්තනය කෙරුවේ සිහියේ බලමයි මේ කියලා. ඉතින් මට පුදුමාකාර විදිහට ওই පොතමයි මට උදව් වුණේ. ඉතින් මම එන හැම කෙනෙකුටම පොතක් දෙනවා. ඒ පොත ගන්න දැන්. වාසි මම බිකු බෝධිට ලිව්වා ස්වාමීන් වහන්සේ. මගේ ඉංග්‍රීසි පොත තියෙනවා. ඒක තමයි හොඳම. නමුත් ඔය සිහියේ බලමයි මේ කියන පොත නැහැ. මට ඒක කියලා දෙන්නට ඇදී පොතක් දෙන නිසා මට අවසර දෙන්න. මම ළඟ තියෙන පොතේ කොටස් ටැට් කරන්න. ඊට පස්සේ කියසන මේ ගා පොතේ එනකම් ඔබ කරගෙන කපලයන් ඔබ විකුණනවා නෙවෙයි කරගෙන යන්නේ කියලා එක්කෝ ඒ වෙච්ච වැරද්ද ඒ අදාළ කෙනාට කියලා කියන්න ඕන. වැරදි වෙලා. ඒක ප්‍රශ්නයක් නැහැ. මට හම්බුණා එතකොටම මේ <clears throat> භාවනා කරන්න එන කෙනෙක් පොත් පහක් ගෙනත් දුන්නා මට. ෆොටෝ ස්ටැට් කරලා. එතකොට මම කම එක බාර ගන්න එක සුදුසු නැහැ. හැබැයි මං සුද්ධ කරගන්න. සුද්ධ කරලා පස්සේ පව් වැඩියක්. අන්න ඒ වගේ දේවල් වලදී සීලෙව දැනගන්න කුකුසහරා. අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි. ආනන්දේ මේ සීලය පිරිසුදු නම් හිතේ විපලිසරකමක් නැතිකම කුකුසක් නැතිකම තමයි ලකුණ. හිතේ කුකුසක් තියෙනවනම් ඕකට තමයි මේ සීලය කැඩුනායි කියලා කියන්නේ. ඒක අපිට තියෙන වාසනාව ඒක නැති කිරීමේ ක්‍රමයක් තියෙනවා. හරි වාසනාවන්තයි. අපි කැඩුවා. අපි ඉස්සර ගණන් ගත්තේ නැහැ. දැන් ගණන් ගත්තා. ඊට පස්සේ අදාළ පුද්ගලයා ළඟට ගිහිල්ලා සැලුට් එකක් ගහලා පොත් කඩයක් කියලා වැඳලා කියනවා අනේ සමාවෙන්න. එහෙම නැත්නම් කාටරි හානියක් වුණ එක ගෙවනවා. ඒකල කියන වෙන මොකකටවත් නෑ ඔබට බයකටවත් නෙමෙයි මම මේ වැඩක් මම මේ පිරිසුදුවට වැඩක් කරගෙන යනවා මට මේකයි තේ මනසයා ගියයි පිස්සුද උපද ලෝකේ වෙන අපරාධ කියලා නෑ නෑ ඒක නෙවෙයි මගේ පිරිසුදුව සඳහා මම කරන්න කියලා ඒකට විරුද්ධ වෙන්නේ නෑ කවුරක්වත් ඒ සඳහා අපි කියමු දැන් ෆොටෝ ස්ටැට් ගත්තා ඔෆිස් එකේ ඒකට බ්ලොක් කරලා දැන් නෑ අලුතෙන් ලොක්ෙක් කා. ඒතර Tamanට සැකයක් පහදින් දැන් ඉන්න ලොක්කට ගිහිලා කියනවා මෙන්න මෙහෙමයි. මෙන්න මෙච්චරක් මට ප්‍රමාණ කරන්න බැරි තරම් ප්‍රමාණයක් මම මෙහෙම කළද නමුත් මට දැන් තියෙනවා ඒක පිළිබඳ ගිල්ට් එකක්. ඒක නිසා මම දන්නවා ඔබතුමා මේකට සම්බන්ධ නැහැ. නමුත් මේ වෙලාවේ සාකච්ඡා කරන්න තියෙන ඔබතුමා විතරයි. මේකට මට සම අනුකම්පාවක් දෙනවද? නැත්නම් ඔබතුමා මේකට විනය ඇක්ෂන් එකක් ගන්නවද? මට දඩ ගන්නවද? කරන දෙයක් කරන්න. එතකොට ඒ පුද්ගලයාට එයාගේ නිලයේ හැටියට එයා බෑ කියන්න බෑ. එයා අදාළ නැහැ. ඒ කියන්නේ අපි අමාරු දාන්න නෙමෙයි හදන්නේ. අපිට ඇතිචාර කුකුස නැති කරගන්න. ඒකට ක්‍රමසාවිදි මේ ඉස්ලාම් තරේ කන්නේ හොඳම දේ කෙරෙන්නේ අපි අතින්. මම ඉස්සර ඕගොල්ලෝ කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. hina නැහැ. හැම පුස්තකාලට ගියාම පොතක් කිස්සුවේ නැත්තම් මට හරි ලැජ්ජයි. ඕනෙම දක්ෂ පුස්තකාලයකට ගියොත් ඔතක් ඔතක් උසන්න. මොකද මට මේ සිකියුරිටි කාර්යය දකින්න හිතනවා මම උඹට දෙන්නම් වැඩක් කියලා. එච්චරයි. ඒ නිසා මම ළඟ අන්තිම කලෙක්ෂන් එකක් තිබුණා. ඇමරිකන් ලයිබ්‍රරි එකේ, බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකේ හැමතැනම. ඉතින් අන්තිම බලනකොට ඒ කබඩ් එකේ තිබ්බට කියවන්නෙත් නැහැ. දැන් ෆයිනල් එකේ ඉන්නකොට මට හිතුණා මේක දකින්න දකින්න ගානේ මගේ පාහරකම මට තේරෙනවා. ඒ අර security තියෙනොත් මට security හරහා යන්න පුළුවන්. එච්චරයි මට පෙන්වන්න ඕන. පස්සේ අපි බැච් එකේ ලාල්ට කතා කරලා කිව්වා. බල පුළුවන් නම් උදව්වක් කරවන්න කියලා. මම ඇයි මේ පොත් ටික ගිහලා ආපහු දාපන් කියලා පුස්තකාලේ පුළු පුළුවන්. ඊට පස්සේ කිව්වා දැන් මමයි කොටු වෙන්නේ උඹ උස්සුවේ. ඊට පස්සේ මම පෙන්නවා ඒකේ යට ලියලා තියෙන ඕනම තැනක මේ පොත අස්ථානගත වෙලා තියෙනවා දැක්කොත් කරුණා කරලා ආපහු දෙන්න කියලා උඹ ගිහිල්ලා කියපන්. නම කියන්න එපා මගේ. ගිහලා දාපන් කියලා. ඉතින් ලාල් බාරගත්තා. ගිහිල්ලා කිව්වා මෙන්න මේමයි මේ කාටද මතක නැති වෙලා තිබුණා අසවල් පොස්ස කාලේ තිබුණා මේක ඊට අයිති නෑ. මොකද කියන්නේ? ඉතින් මට බෑ පව පව සුද්ධ කරගන්න ওই වැඩේ කරලා ඊට වැඩිය මම ඒ මෙඩිකල් කොලෙජ් එකේ ලයිබ්‍රරි එක්සිබිෂන් එකක් තිබ්බා. එක්සිබිෂන් එකේ තිබ්බා මේ බුලට් එකක් ගිහලා ඔලුව කට්ට වැදිච්චාම බුලට් එකේ අග බලලා කියන්න පුළුවන් ඒක යකඩ එක වදින ඔලු කටකද කියලා. ඒ බුලට් එක මවුන්ට් කරලා තියෙන මයික්‍රොස්කෝප් එකේ ස්ලයිඩ් එක ඉස්සුවා. යට තියෙන කණ්ණාඩි ගන්න ෆුල් ફોකස් කර කර ඉන්නා වගේ ගලවන්න ගියා. මොකද ඉස්කෝලේ මයික්‍රොස්කෝප් ඔක්කොම මගේ ළඟ තියෙන්නේ. ඒක කැලි ඇති වෙන්න ගෙනිනවා ගෙදර. ආයිකන ගිලිති මම බැලුවා ඊට පස්සේ මයි ළඟ තියෙන කැලි එකතු කරන පෙට්ටියක් අහවල් දෙය කියලා වැඩක් නැහැ ඒකේ. මේ මයික්‍රොස්කෝප් එකේ ලෙන්ස් එක ඒ කාචේ තියෙන්න ඕනේ යකඩ බඩුත් එක නේ පිරිසිදුමයි ළඟ දාලා තියෙන්නේ ඊට පස්සේ මට හිතුණා මේක අර කෑදරකමකද සංසාරගත ෆෝබියා මොකද්ද මේනියක් තියෙනවා මන්ට ඕනේ මේ අධිකරණ වෛද්‍ය අංශයේ තියෙන බඩුවක් ඉස්සුවා කියන්නේ වෙන මොකක් නෙවෙයි ඒක මට අපව දෙන්න බැරි වුණා ඊට පස්සේ මට හිතුණා මේ මේ වගේ අදහස් තියෙන මිනිස්සු ඉඳද්දි මේ ලෝකේ කොහොමද මට්ටම් කරන්නේ හැම කෙනාටම තියෙනවා මේ වගේ අර බොහොම සමාජයට ගැලපෙන්නේ නැති ඒ වුණාට නිකන් අමුතු සන්තෝෂයක් ලබනවා ඒකේ. ඒක අසාධාරණ ආසාවක්. ඉතින් ඒක මම ධම්මික අහමුදුරන තමයි ඌ හැමදාම වෙච්චාම ගිහිල්ලා කියන්නේ වංශ මෙහෙමයි හංගගෙන ඉන්නකම් කියන්නේ. කවදාරි මතුවෙච්ච දවසේ ගිහිල්ලා කියනවා ඊට කිව්වෝ ඔක කොල්ලොන්ගේ හැටි. කවුරුත් ඔය වැඩ කරනවා. උඹ ඒක يعني කම්පන්සේට් කරන්න පුළුවන් හරිය කරපන්. පුළුවන් තරම් මේ අහිරවැසි කිව්ව හොරකම් කරනකොට සතුටුමත් වෙනවා කියලා. උස්සනකොට සතුටුමත් වෙයි. ඒකෝට පේන ටෙන්ෂන් එක. මොනවාරි දැන් මේ මේ මෙයා බලාගෙන ඉන්නවා. දැන් මෙයා තමයි මේ ප්‍රදර්ශනේ බලාගෙන ඉන්නේ. ඒක නිසා වටපිට බලනකම් බලලා මේක ફોකස් කරනවා වගේ ඉඳලා මේ ගණ්ඩ හදනකොට මිනිහා දිහා බලන මෙහෙම කරනකොට තේරෙන පටන් ගන්නවා මේක කොච්චර දැවිල්ලක් දෙනවද? අපායන්න ඕනේ නැහැ. මේ අස්ථාන දෙක වැරදි දෙයක් ගන්නකොට ඒ Taman ඇති වෙනේ දැවිල්ල කාලයක් වද දෙනවා. ඒ වෙලාවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ජනම ඊට පස්සේ ඇති වැඩකුත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මේවා මේ රාජපරාධ කියලා. ඒ කවුද රූස්වෙල්ට් එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා ජනාධිපති කෙනෙක් හිටියා මට මතක නැහැ. එයාට මාකට් එකට ගිය ගමන් මොනවාරි හොරකම් කරන්න ඕන. එනිසා යා වෙනම සෙක්‍රටරි කෙනෙක් හිටියලු ඒ හොරකම් කරන බඩු ආපහු ගිහිල්ලා තියන්නේ. එයා යනකොට හැමදාම පිටිපස්සේ යනවා. ඉතින් ඇත්තටම මේ ඒ වන්සට හල්ලි නැතික මොකක්වත් මොනවක් කරන්නේ. එයාගේ පුරුද්දක්. ඇත්තටම සම්පජඤ්ඤයයක. හැබැයි හේතු දක්වන්න බෑ. මේ මේක දැන් බඩුවක් හොරකම් කිරීමේ ආශාව තියෙන්නේ ඒ ඒ මේනියාගේ තියෙන මිනිසුන්ට ඇත්තටම හරි අමාරු ඒක නතර කරාට පස්සේ තමයි තේරෙන්නේ මේක අරගෙන ගිහිල්ලා කොච්චර කොහේයිද කියලා. ඒ අසරණ වෙච්ච බඩුවක් දකපු ගමන් ඒක උස්සනකම් ඒක හොරකම් කරනකම් ඉතින් හිත දිගටම වැඩ කරනවා. හැබැයි මේ මෙහෙවීම එන්නේ ඇත්තටම නැතිකමකට බඩුවට තාසාව නිසා නෙවෙයි. නිකන් හුදු හොරකම් කිරීමේ ආසාව. ඉතින් ඒ ඒක කරගෙන කරන ගිය දවසේ අන්තිමට එක්ක ගුටි කනවා එහෙම නැත්නම් පොලිසියට යනවා මොකක් හරි වෙනවා මම දන්නේ මගේ ජීවිතේ මම කරලා තියෙන අපරාධ වලට නම් ඇත්තටම දඬුවම් ලැබිලා නැහැ. දුන්නා නම් මේ නිව්සීලන්ඩ් එන්න හම්බ වෙන්නේ ඒ ඒ ගමන් කරන්න වෙන්නේ ඒ තරම් ඒ හැබැයි හොඟ දෙනෙක් හිතනවා මේ තරුණ කාලේ තියෙන ඒ ගාය කියලා ඔක්කොටම නෑ මට තියෙන ගාය තිබ්බනම් ඔක්කොටම කරන්නම් බෑ වැඩි. ඒ තරම් ගායත් ඉතින් මං කියන්නේ මං මං ඇත්තටම එහෙම මේ මොකද්ද කියන්නේ මේ අමතක්සේරු කරනව නෙවෙයි මම මේ ධම්මික හඳුනන ගරු කරන්නේ ඔක්කොමත් ඒදී සතිය පිහිටවන්න පුළුවන් වුණා මට. ඒ කියන්නේ මගේ ගිල්ට් එක ඔයගොල්ලෝ හිතනට වැඩිය ලොකු ගිල්ට් එකක් මයි තියෙනවා. මොකද මට ඒ බඩු උස්සනවා කියන එක ඒ මගේ විනෝදාංශේ. මම යුනිවර්සිටි එකේ ඉඳද්දී සෙකන්ඩ් ඉයර් එකේදී අපි ජැෆ්නා ට්‍රිප් එකක් ඕගනයිස් කරා. ඒකට මම බැච්ලර්. ඉතින් මට දුන්න සල්ලි සෙනට් හවුස් එකෙන් සාමාන්‍ය කැමරේ තියෙන සල්ලි මගේ අතේ. මුළු ට්‍රිප් එකම අරගෙන ගියා මම ජැෆ්නා. එක කඩේකට සල්ලි කිව්වේ නෑ මගේ මගේ කැමරට. ඔක්කොටම ඇවිල්ලා කියන මම අච්චර කරෙන් කෑවම බට තෝරන බණස් කිරියක් ගෙනත් දෙන්න. මට මේ නටන කකුලේ ගෙජ්ජ කපන්න පුළුවන්. ඒ ඒ ධර්මයේ බුදු ඒක වෙන්න ඇති මේ මොනවාර දෙයක් අහුවෙච්චාම කාගෙන යන්න පුළුවන් වෙන ඒක නිසා වෙන්න ඇති ඒ හොරකම් කිරීම ඇත ඒ වගේම කවුරු හරි දඟලනවා නම් හොරකමකට සෙන්ස කරන්න පුළුවන් මොකද මට මං කම්බවරානේ ඔව් ගම්බවරාට පුළුවන් විතරයි අනිත් එක අල්ලන්න. ඒක නිසා දඟලනකොට පේනවා සමහරවිට මම ඉතින් කරවන ඉන්න දැන් මෝ දඟලන්නේ ආවල් දෙයට තමයි. නොදැක්කා වගේ කරවන්න නිකන් ඉන්න. ඒකේ වගේ හොඳ පැත්තකුත් තියෙන එක මාස්ටර් කරාට පස්සේ ඒක නිසා මෙව්වයිදි මම කියන්නේ මෙව්වා සුද්ධ කළ හැකි ක්‍රමයක් දේශනා කරපෙක තමයි සරුවචනංශගේ තියෙන අතිශ්‍රේෂ්ඨ දක්ෂකම. ඒ වැඩේ භාවනාවෙන් හදන්න බෑ. සමාධි භාවනාව හදන්න බෑ. දානෙන් හදන්නත් බෑ. සීලෙන්මයි හදන්න ඕන. ඒ නිසා වැරද්ද දැක ගන්න එකයි වැදගත්. ඊට පස්සේ අදාළ ඒජන්ත ළඟට ගිහිල්ලා එක්කෝ බණ්ඩ දෙයිය කියලා කියනවා. අදාළ බඩුවට ගාන ගෙවනවා. එහෙනම් සමාවිල්ලනවා. එහෙනම් දඬුවම් විදිනවා. ඒ දඬුවමට ලැජ්ජ වෙන්න නරකයි. ඒක ලොකු මේ ලෙඩක් සනීප කරගත්තා වගේ දෙයක්. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානෙ ගෙවි යාම දැනගන්නා සීම සක්මන් භාවනාදී පය එසවීමේ තිබීම නොදැනී යන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනෙමින් ඉල්ලෙමි. නොදැනී යන්නේ කොහොමද කියලා දෙන්නේ ඉතින් ආයි. නොදැනී යනකොට Taman නිකන් රූකඩිය විදින වගේ තේරෙනවා කිසිම මේ ආයාසකින් තොරව යනවා අනායාසෙන් ඒ වගේම මේ මෙනෙහි කරත් නැතත් හිත පිට යන්නේත් නැහැ. ඉබේම ඒ ප්‍රදේශය තුල නිකන් උර්ලෝසු බට්ටෙක් කරගෙනා වගේ එන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේ නොදැනෙනවම නෙවෙයි දැනුණාට ඒක බරක් නැහැ. දැනුණාට ඒක මෙහෙවීමක් අවශ්‍ය කරන්නේ. ඉබේම ඒ කටයුතු වෙනවා. එතකොට Taman ස්වාධීනයි. කටයුත්තෙන් ස්වාධීනයි. එතකොට Tamanටම Taman දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න පුළුවන්. මෙච්චරයි ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා අපේ මිට අමතරව මේ ධර්ම සාකච්ඡාවම මාතෘකාවේ වෙන නගන්න ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි සංවිධායක මණ්ඩලයට මයික්‍රොෆෝනේ බාර දෙනවා.